අසාමානික ධාරේවි චවකුස්සාන්ති ධාරේවි සංසුසුකාන්ති ධාරේවි පිරිණිතාන්ති ධාරේවි අජිනම්ති ධාරේවි අජිනක්ඛිපම්ති ධාරේවි කුසචීරම්ති ධාරේවි වාකචීරම්ති ධාරේවි කලකචීරම්ති ධාරේවි කේස කම්බලම්ති ධාරේවි වාල කම්බලම්ති ධාරේවි උලූක පක්ඛම්ති ධාරේවි කේසමස්ස ලෝචකෝපි හෝමි කේසමස්සු ලෝචනානුയോഗ මනියුක්තෝ උබ්බට්ඨකෝපි හෝමි ආසන පටික්කිත්තෝ කුටිකෝපි හෝමි කුට්ටික ප්‍රධාන මනියුක්තෝ කණ්ඨකා පස්සේ කෝපි හෝමි කණ්ඨකා පස්සේ සියං කප්පේමි සාය සතිය කම්පි උදකෝ රෝහණ උදකෝ රෝහණානුയോഗ මනියුක්තෝ විරාමි ඉති ඒව රූපං අනේක විහිතං කායස්ස ආතාපන පරිතාපනානුയോഗ මනියුත්‍රෝ විහරාමි ඉදංසු මේ සාරිපුත්ත තපස්සිතාය උති ඉන් තමන් වහන්සේ දුෂ්කර ක්‍රියා කරන සමයේදී ඒ එකල ඒ කෙලිස් තැවීම සිල්වත් වීම සඳහා ඒ තවුසන් විසින් පුරුදු කරනු ලැබූ දේවල් තමන් වහන්සේ පුරුදු කළා. ඒ කලින් අප කීවා වහන්සේ ඒ නොපිළිගන්නා දන් පිළිබඳ යම් යම් දාන පිළිගන්නේ නැහැ. ඉතින් එතන මේ වරදවා ලැබූ වරදවාගත් අදහස. ඉතින් මේ අදහස ඒ කාලෙහි තාපසයන් අතර තිබුණා. ඒ නිගණ්ඨනාත පුත්‍රාදී තාපසයන් අතර ඒ වැරදි පිළිගැනීම් තිබුණා. ඒ උන්වහන්සේ පිළිපැද්දා. ඒ මොකද දුෂ්කර ක්‍රියාවෙන් හැකිනම් තමන් වහන්සේ බලාපොරොත්තු වෙන ඒ අර්ථය සිදු කරගන්නට ඒ සඳහා ඒ දුෂ්කර ක්‍රියාව අනිත් හැම දිනාටම වඩා ඉහළින් කළා. ඉතින් ඇතම් දේවල් වහන්සේ අර ආහාර පාන වශයෙන් පිළිගත්තේ නැtei කියන එක අපි කියන්නේ. බලන්න කොයිතරම් මේ දැන් අප උනත් නොපිළිගන්න අදහසක්. නමුත් ඒ අනුව උන්වහන්සේ පිළිපැද්දා. ඒ කාලේ පිළිගෙන තිබුණු කාරණයක් නිසා. අර හැලියකින් දෙන දෙයක් පිළිගත්තේ නැහැ. මොකද ඒ හැලියට මේ පොල් කටු හැන්දෙන් පහර වදිනවා. ඒ නිසා. ඒ නිසා ඒ පිළිගත්තේ නැහැ. දෙන්නේ කමින් ඉන්න තැනදී ඒ එක්කෙනෙක් නැගිටලා යමක් පිළිගන්නන්නට ලෑස්ති වුණොත් ඒ පිළිගන්නේ නැහැ. මොකද ඒ තැනත්තාගේ ආහාර ගැනීමට බාධාවක් වෙනවා. ගැබ්දරන මවතගෙන් යමක් බාරගත්තේ නැහැ. හේතුව ඒ ගැවේ සිටින දරුවාට ඒකෙන් වෙනසක් වෙනවා. කිරිපෝන මවකගෙන් කිසිවක් ලබා ගත්තේ නැහැ. දෙන්නට ලෑස්ති වුණත් ගන්නෙ නැහැ. හේතුව ඒ ඒ කිරිබොන දරුවාට Tamange කිරිදීමට බාධාවක් කරදරයක් ඒ නිසා වෙනවා. මේ විදිහේ අදහස් දැන් තමන් වහන්සේට යමක් පිළිගන්නන්නට යමෙකු ඉතින් ආහාර පිළියෙල කරලා තිබෙන දැනට ගියාම ඒ යනකොට එතනදී ඒ ආහාර බමුන් වල සමහර විටක ඇතුලේ නෙමෙයි උඩින් හෝ වසාසිකි මැස්සන් රංචු අපේ ඉදිලිලා යන. ඒ දැක්ක එතනින් බාරගන්නෙත් නැහැ. ඒ මොකද මැස්සන්ගේ ආහාරය නැති වුණයි කියලා. කෑමක් ලබා ගැනීම සඳහා බල්ලෙකු ඇවිත් සිටියනම් තැනකට ඒ බල්ලාට නුදී Tamanට පිළිගන්නට පිළිගන්වන්නට ආවම පිළිගන්නේ නැහැ බල්ලාට ආහාර ලැබුණේ නැtei කියලා. අන්න ඒ විදිහේ අදහසින් උන්වහන්සේ ආහාර වර්ජනය කොට අන්තිමට පවත්තපල භෝජී වුණා. පවත්තපල භෝජී කියන්නේ ගහකින් වැටෙන gediyakin yakna. වැටෙන දේ එහෙම වැටුනේ නැත්නම් නෑ. වැටුණු දේ කඩා ගන්නවා නේද? වැටුණු දේ. ඉතින් දරුවේ ඊළඟට සිවුරු වශයෙන් නැත්නම් අඳින වස්ත්‍ර වශයෙන් හන රෙදි හන සාමානිති ධාරේනි මසාමානිති කියන්නේ නොයි කෙඳි මිශ්‍ර කරලා හදපු වස්ත්‍ර මසාමානිති ධාර චවදුස්සානිති ධාරේනි චවදුස්සේ කියලා කියන්නේ ඒ මිනි ඔතතු එදික ඉවත් ඉවත් කළාම අන්න ඒවා. පංචකූලාන්ති ධාරයෙන් අහක දමා තිබුණු රිදි. කෑලි එකතු කොට. ත්‍රිතානිප්පධාරීනි කියන්නේ මේ ගස්වල පොතු වලින් උක්කත් හචවත් උක්කත් හචවත් කියන්නේ ගස්වල පොතු වලින් කරපු වස්ත්‍ර. කියන්නේ ඒක වස්ත්‍රයක් හැටියට හදාගන්න. ගැට ගහලා. ඒ වාකචි කුසචීරම් අජිනම්ති ධාරී. අජිනම්ති කියන්නේ ඔය අඳුන් දිවි සම කියන්නේ. අජිනම්ති ධාරී. අජිනක්ඛිපම්ති ධාරේ. අජිනක්ඛිපේ කීවේ ඒ අනුන් දිවිසමම මැදින් පළපු. ඒ අටුවාවේ කියනවා සමහරෙක් කියනවා කියලා ඒක ඒ දිව්‍යාගේ කුර සහිත හැමයි කියන්නේ. කුර සහිතම්. අජිනක්ඛිපම්ති ධාරේ. කුසචීරම්ති ධාරේ. කුසචීරම්ති කියන්නේ කුස තන වලින් කරපු වැහැරියක් වස්ත්‍රයක්. වාකචීරම්ති ධාරේ. වැහැරි කියන්නේ ඒ ගස්වල පොතු වලින් කරනවා. පළක චීරම්පු. පළක කියන්නේ ලෑලි වගේ ඒවා එකට බැඳලා කරනවා. කේසමස්සු ලෝච කේස කම්බලම් පිටහරීම. මේ මිනිස් චෙස් වලින් කරපු කම්බල බුදුරජාණන් වහන්සේ එය තමයි වස්ත්‍ර අතර ඊටාම පිළිකුල් සහගත වස්ත්‍රය කියලා වදාළා. ඒක සීත කාලෙදී සීතයි උෂ්ණ කාලෙදී උෂ්ණයි දුර්ගන්ධයි කියලා එහෙම බොහොම පහත් කොට දක්වලා තිබෙනවා. කේශකම්බල. කේශකම්බලම් පිධාර. වාලකම්බලම් පිධාරේදී වාලකම්බල කියන්නේ මේ අස්කෙන්දි වලින් කරපු වස්තු. උලූක පක්ඛම් පිධාරේදී උලූක කියන්නේ බකමූ. ඒ බකමූණු පිහාටු වලින් කරපු වස්තු. කේශමස්සු ලෝචකෝපි හෝබි කීතමසලෝපිට කෝප කියන්නේ මේ හිසකේ රැවුල් කියන මේවා උදුරලා දාන. මදන්න සංහාරේ මම දන්න කෙනෙක් හිටියා. බුරුමිත් මහන වෙලා හිටිය කෙනෙක්. ඒ මේ මහත්මයා මේ රවුල බාන්නට මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. උදුරලා දාන කරන්නේ. දැන් යුතු නැහැ. <clears throat> ඒ ඉතින් මේ කේසමස්තු ලෝචකෝපි හෝමි. කේසමස්තු ලෝචනාභියෝග මනින්. එයිම එහි යෙදෙනවා ඒවා ගුලා දෙකයි. ඊළඟට උබ්බට්ඨකෝපි හෝමි. ඉඳ ගැනීම ආදී ඉරියව් කරන්නේ නැතුව සිටගෙනම ඉන්නවා. උබ්බට්ඨකෝ. සිටගෙනම ඉතින් යම් කාලයක් සිටගෙනම ගත කරනවා. බත්තකෝපි හෝ ආසන පටිච්චිත්තෝ කියන්නේ මේකයි. ආසනයක් පිළිගන්නේ නැහැ ආසන පටිච්චිත්තෝ. උක්කුටිකෝපි හෝමි උක්කුටික ප්‍රධාන මනුයුත් උක්කුටිකව වාසය කරනවා. මේ පිනතුන් දන්නවද උක්කුටික කියන එක? දැන් උක්කුටිකව ඉඳගන්නවා කියන්නේ මේ මේ ඒ විසද පාර්ශවය දිම තබන්නේ නැතිව මේ වාඩි වෙන්නේ ඉඳගන්න. ඒකට උක්කුටික. දැන් උක්කුටික නමස්කාරය කියලා තියෙනවා. උක්කුටික නමස්කාර. අන්න ඒ විදිහට උක්කුටික වෙන්න. උක්කුටික උටික උක්කුටික ප්‍රධාන මනියුත්තු. ඉතින් උක්කුටිකව ඉන්නකොට ඒ ඒ වෘතේ වගේ සමාදන් වෙයි. මොකද කරන්නේ? යන්නේ උක්කුටිකව. දැන් උක්කුටිකව යන අය දැකලා ඇති සමහරු ඔය ඔය Hindu මිනිසුන් සමහර විට ඔවුන්ගේ භාරය කියලා යම් යම් දේවල් ඔප්පු කිරීමේදී උක්කුටිකව යන්නේ. කෙලින් හිටගෙන ඇවිදිනව නෙවෙයි. උක්කුටිකව පැන පැන යන්නේ. මේ විදිහට වාසය කළා. උක්කුටික ප්‍රධාන මනියුක්ත. කණ්ඨකා පසේ කෝපි හෝමි කණ්ඨකාපස්සේ කියන්නේ මේ ඇන ගහපු අසුනක නිදන්නේ සමහර විටක ඇවිදින්නේ හිමක කණ්ඨකාපස්සකෝපි කෝවි කණ්ඨකාපස්සේ සියයන් කප්පේ ඒ ඒ විදිහේ අපස්සේක සියයන් කප්පේ කියන්නේ නිදනවා සත පීඩනවා සාය පතිය කම්පි උදකෝ රෝහණානියෝග මනුයුත්තෝ විරහ සවස් වෙන විට සවස් කාලයේදී තුන්වෙනි වරට ඒ කියන්නේ උදේ දවල් සවස් කියන මේ තුන් වරක්ම උදකෝ රෝහණානුയോഗ මනියුත්තු ජලයට බහැලා ජලයට බැහි බහැ සිටීම කියන මේ යෙදී සිටියා කුමටද පෞසෝදා හැරීම පෞසෝදා හැරීමට දවසට තුන් වරක් උදේ දවල් සවස් කියන මේ අවස්ථා තුනකදී උදකෝ රෝහණානුയോഗ මනින් විරා ඉති ඒව රූපං අනේක විಹಿತං කායස්ස ආතාපන පරිතාපනානුയോഗ මනියුත්තු විරහම් මේ විදිහට කායස්ස ආතාපන පරිතාප කයට බොහෝම කය පෙළෙන ආත්පසින් පෙළෙන මේ වැඩ පිළිවෙලක යෙදී උන්වහන්සේ වාසය කළා. ඉදංසු මේ සාරිපුත්ත තපස්සිතාය පුත්. මෙය වනාහි තමන් වහන්සේගේ ඒ තපස්සී බව වේ. කතරාතු මේ ඉදං සාරිපුත්ත ලූකස්මින් කෝ. ඊළඟට පෙන්වන්නේ තපස්සී බව ලූකස්මින් කියලා ලූක ලූක ප්‍රතිපදාව කියන්නේ රූක්ෂ ප්‍රතිපදාව ඒ පිළිබඳව මහන්සිය වදාරනවා නේක වස්ස ගණිකං රජෝ ජල්ලං කායේ සම්නිචිතං හෝති පපටික ජාත. නේක වස්ස ගණිකං අවුරුදු ගණන් ගිය නැත්තම් වර්ෂ ගණන් ගත වුණු රජෝ ජල්ලන් කියන්නේ දූරි දූරි කායේ අනි සම්නිචිත මේ කයෙහි සම්නිචන්තම් කියන්නේ රැස් වෙලා يعني දූලි හොදලා දාන්නේ නැහැ මේ ඇඟේ තැවරිලා දුන්න කොහොමද සංචිතං හෝති පපටික ජාත පපටික ජාතං කියන්නේ නිකම් අර දැන් ඔය පොළවේ මේ තෙමිලා පස වේලුනාම අර ඉරිතලලා තියෙන අන්න ඒ වගේ ඒ ඒ තැන්වල ඒ විදිහේ පිපිලා වගේ පපටික ජාත සියථාපි සාරිපුත්ත තින්දුක කාම මේක වස්ස ගමිකෝ සංවිචිතෝ කෝති පපටික ජාතු ඒව මේ වස්තු මේ සාරිපුත්ත මේක වස්ස ගමිකං සජෝ ජල්ල තින්දුක කාම කියන්නේ යම් කිසි මේ කනුවක් මොන ඒකේ දැන් කනුවක වුණා වදින දූලි ආදී ඒවා එහෙමම තියෙනවා වර්ෂ ගණන් අන්න ඒ වගේ තමයි තමන් වහන්සේගේ ශරීරය දූලි රැඳිලා තියෙනවා. අපටික ජාත ඒවමසු මේ සාරිපුත්ත මේක වස්ස ගණිකන් රජෝජල්ලන් කායේ සම්නිචිතං හෝති පපටික ජාත. පස්ස මයන් සාරිපුත්ත මේ ඒවං හෝති. එලිට තමන් වහන්සේට නේ ඒවං හෝති මෙසේ නොසිතුනි කියන. අහෝ වතාහං ඉමං රජෝජල්ලන් පානිනා පරිමජ්ජේ යුන්. මේ මේ ශරීරයේ රැඳී තිබෙන මේ දූලි තත්ත්වය ඒ පාණිනා පරිමජ්ජේ අතින් පිරිනදින්නේ නම් හොඳයි කියලා. එහෙම සිතක් ඇති වුණේද නැත්තේ කියලා. අහෝ වතාහං ඒකනේ කියුවේ තස්ස මහියං සාරිපුත්තන එවං හෝති අහෝ වතාහං ඉමං රජෝ ජල්ලං පාණිනා පරිමජ්ජය. අඤ්ඤේවාපනමේ ඉමං රජෝ ජල්ලං පාණිනා පරිමජ්ජයන් යුන්ති වෙන කෙනෙක් හෝ මගේ මේ ශරීරෙහි තියෙන දූලි පිසදමනවා නම් ඒවම්පි මේ සාරිපුත්තන හෝති ඉදංසුනි සාරිපුත්තන ලූකස්මින් අනේ විදිහෙන් වහන්සේ ලූක රූක්ෂ ජීවිතයක් ප්‍රතිපත්තියක් කයෙදුනා తత్రాసునే ఇదం సారిపుత్త జేగుచిస్మిన్ హోతి శోకోవాన్ సారిపుత్త సతోవ అభిగమాన్ సతోవ పటిక్రమాం యావ උදක බින්දුම් හිපි මේ දයා පච්චපට්ඨිතා හෝති මාහං කුද්දකේ පානේ විසමගතේ සංඝාතං ආපාදේසීති ඉදං සුමේ සාරිපුත්ත ජේගිච්චිස්මින් හෝති එතෙන් මේ එතන ජේගිච්චිස්මින් කියන්නේ පව් පිළිකුල් කිරීම කියන්නේ පාපය ඒ තරම්ම පිළිකුල් කළා දැන් දනවනේ නිගන්ඨ නාථ පුත්‍රයන්ගේ පිරිස සිටිනවා ඔහු කොයිතරම් මේ අහිංසාව නැත්නම් සත්වයන්ට Taman නිසා සිදුවන හිංසාව කියන එක හත් කොට සලකනවාද කියතොත් මුඛයේ බැඳගෙන යනවනේ. එමකොද වාතය සමග මිශ්‍ර වූ සූත්‍ර ප්‍රාණීන් ගිහින් නැසෙනවා මැරෙනවා. ඒ නිසා. ඒ සීත ජලයේ එහි ප්‍රාණීන් සිටිනවා ඒ නිසා වුණට වෙහසක් නැතව වුන් මරණයටපත් වෙනවා කියලා ඒ Taman ඒින්ද Tamanට වරදක් සිදුවන බව පිළිගන්නවා එහෙම නිසා සෝකෝ අහං සාරිපුත්ත සතෝ අභික්කමාන් සතෝ පටික්කමාන් මේ මම සාරිපුත්‍ර සිහියෙන් යුතුවම අභික්කමාන් පටික්කමාන් ඉදිරියට යන විට හෝ ආපසු වෙන විට හෝ සිහියෙන් යුතුවම එය සිදු කළ යාව උදක බින්දුම් හිපි මේ දයා පටිපට්ඨිතා හෝති මාහං සුද්ධකේ පානේ විසමගතේ සංඝාතං ආපාදේ සීති ඉදං සුමේ සාරිපුත්ත ජේගුච්චසී උදක බින්දුම් හිපි කියන්නේ මේ පොළවේ වැටිලා තිබෙන කනකොළ මත තිබෙන ජල බින්දුව කෙරෙහි ඉඳ මේ දයා පටිපට්ඨිතා මා තුල දයාව එළඹ සිටියා වේ කියන මෛත්‍රිය කරුණාව එළඹ සිටියාවේ මාහං කුද්ධකේ පානේ විසම ගතේ සංඝාතං ආපාදීන් දේසි කියන්නේ මාංශා මේ නිමේ තැන්වල යම් කිසි ප්‍රාණී සත්වේ සිටිනම් ඔවුන් මරණයටපත් නොවේවා ඉදං සුමේ සාරිපුත්ත ජේකුචිස්මි හෝති ඒ තරම්ම තමන් වහන්සේ පාපය පිළිකුල් කළා తత్రాసు మే ఇదం సారిపుత్త පවිවිත්තස්මන් පවිවිත්තස්මින් තු සාරිපුත්‍රයේ තමන් වහන්සේගේ ඒ පවිවිත්තස්මි කියන්නේ විවේක ජීවිතය අන්‍යයන්ගෙන් වෙන්ව වාසය කිරීම. කියන එක නිබඳු විය කියලා ඒක ගැන වදාරනවා. සෝකෝ අහං සාරිපුත්‍ර අඤ්‍යතරං අරඤ්ඤායතන මජ්ජෝගාහිත්වා විරහම්. ඒ මම සාරිපුත්‍ර යම් කිසි ඒ අරණ්‍ය ආයතනයකට කියන්නේ අරණ්‍යයකට අජෝභාහිත්ව ඇතුළු වෙලා විහාර වාසය කරමි යදා පස්සාවි ගෝපාලකං වා පසුපාලකං වා තිනහාරකං වා කට්ඨාරකං වා වනකම්මිකං වා යම් විටක තමන් වහන්සේට දක්නට ලැබුණු ගෝපල්ලෙකු හෝ ඒ ඒ සතුන් වසුපාලකයෙකු හෝ තනකොළ ගෙන යන්නේ කුකෝ තිනහාරකම් කියන්නේ. අට්ඨහාරකම් බර ගෙන යන්නේ කුකෝ වනකම්මිකම් වනයේ යම් කිසි ගස් කැපීම ආදී වෙනත් කටයුත්තක යෙදෙන්නේ කුකෝ. එහෙම දක්නට ලැබුණොත් වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං කලේන තලං සම්පතාන තමන් වහන්සේ දුවගෙන මෙන් ඒ මේ තැන් වලින්ට යනවා කුම මක්නිසාද යන්නේ? ඔවුන්ට Tamanව නොපෙනීවා. ඔවුන්ට Tamanව දකින්නට නොලැබෙන පරිදි ඒ වණයෙන් වණයට, ගහමෙන් ගහණයට, නිම්නෙන් නිම්නයට, කියන්නේ පහත් කැමින් පහත් තැනට, තලයෙන් තලයට කියන්නේ මේ සමතලා තැනින් සමතලා තැනට සම්පතාමි. එසේ යන දුවනවා. සම්පතා. සංකීර්ණ හේතු ඇයි එහෙම කළේ? සංකිස්ස හේතු. මාමං තේ අද්දසංස. ඔවුන්ට මාව නොපෙනීවා. ඔවුන් මාව නොදකිත්වා කියන. ඔවුන් මාව නොදකිත්වා. අහංච මාතේ අද්දසංස. ඒ වගේම මටද ඔවුන් නොපෙනේවා. ඒ නිසා දැක්ක හැටිය නොපෙනෙන තැනකට යනවා. ටාංකිස්සෙහි මාමන්තේ අද්දසංසෝ අහංච මාතේ අද්දසං සියතාපි සාරිපුත්ත ආරඤ්‍යකෝ මගු මිනිස්සේ දිස්වා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං කලේන කලං සම්පදති මහන්සේ ඒ සඳහා උපමාවක් වදාරනවා යම්සේ නම් සාරිපුත්‍රය අරණ්‍යෙහි කැලෑවෙහි වසන මුවෙක් නැත්නම් මු මගු මිනිස්සේ දිස්වා මිනිසයන්ව දැක්ක. මිනිසයන්ව දැකලා මිනිසෙක්ව දැකලා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං කලේන තලං සම්පත. මේ දුවනවානේ. මොකද මිනිසාට බය ඒ වගේ. ඒව මේකෝ අහං සාරිපුත්ත යදා පස්සාමි ලෝපාලකං වා පසුපාලකං වා කිනහාරකං වා අට්ඨහාරකං වා වනකම්මිකං වා වනේන වනං ගහනේන ගහනං නින්නේන නින්නං කලේන කලං සම්පතා ඒ විදිහටම තමන් වහන්සේ ලෙස කෙනෙක්ව දැක්ක හැටියේම ඔහුට තමන්ව නොපෙනෙන ලෙසත් තමන්ට ඔහුව නොපෙනෙන ලෙසත් ඒ ඒ තැන් වලට මාරු වෙමින් ගියා. ඉදං සුමේ සාරිපුත්ත පවිවිත්තස්මින් හෝති. සාරිපුත්‍රයේ මෙය තමන් වහන්සේගේ පවිවේකයේ ඒ විය ඒ කියන්නේ පවිවේකයේ කියන්නේ ඝන සංගනිකාවක් නැතිව සමූහය සමග වාසය කිරීමක් නැතිව හුදකලා වාසය. ඒකයි මෙතන පවිවක් ප්‍රශ්න කියන්නේ. ඒ හුදකලාව විසීමට තව කවුරු හරි දැකීම හේතු කොටගෙන මේ බාධාවක් වෙනවා. මොකද සමහර විට එක හිතුවාම එන්නට පුළුවන්. ඇවිල්ලා කතා කරන්නට හැකි නැහැ. ඒකනේ නැත්නම් ඔහු දැක්ක පමණින් තමන් වහන්සේගේ මේ ඒ පවිවේකයේ ඇතිවන්නේ නැහැ. නමුත් ඔහු දැක්කම නිකන් ඉන්නේ නැහැ. මේ සමහර විට මේ තාපසයෙක් කිය මේ ඇතම් විටක පිරිසිදු කරගන්නටත් හිතේ නේ. දැන් ආරණ්‍ය වාසී භික්ෂුන් වහන්සේලාට මේ මේ වෙනත් තැන්වල ඉන්න මිනිසුන්ගෙන් ඒ ඉන් වහන්සේලා බලාපොරොත්තු වෙන විවේකයේ ලැබෙන්නේ නැති පරිදි ගිහිල්ලා කරදර කරන්නේ අන්න ඒ වගේ. එහෙමත් වෙන්නට පුළුවන්. එහෙම වුණාම <clears throat> මේ Tamange අර හුදකලා වාසයේ අර්ථයක් නැතුව යන. නිසා මහන්සේ එහෙම විවේකී. ඉතින් ඒ සඳහා කවුරු හරි පිටු හැටියේ එලෙස නොපෙනෙන පරිදි ගියේ. පිටුව දැන් කතා කරා. සමහර විට මේ කලාවේ බොහෝ කල් වාසය කරන කෙනෙක්යි සිතලා අහන්නට බැරියයි කලාව පිළිබඳ විස්තර අසවල් අසවල් දේවල් පෙරදු කියන්නේ නේ මොනක් පුළුවන් ඉතින් අවස්ථාවක් නොදීම සඳහායි නුහන්සේගෙන නොපෙනී සිටින්නට ඒ තැන්වලට ගියේ සෝකෝ අහං සාරිපුත්ත යේතේ ගොට්ටා පටිත ගාව අපගත ගෝපාලක සත්ත චතුක්කුණ්ඩිකෝ උපසං සමිත්වා යාන්තානි වච්චකානං කරුණකානං හේරුපකානං ගෝමයානි අනිසුදං ආහාරේ ඒ මම සාරිපුත්‍රය ඒ යේතේ ගොඨා පටිත ගාව අපගත ගෝපාල දැන් මේ ඒ ගවයන් ගාල් කරනවනේ ඒ ගෝපාලයෝ කැලෑවල වුණාදී ඔවුන් තම කෑම සඳහා ඒ තැන්වලට ගාල් කරලා තියෙනවා. සමහර විටක මේ රාත්‍රී කාලෙදිත් එහෙම ගාල් කරලා තියෙනවා. එහෙම කියලා ගොපල්ලා යනවා. ගොපල්ලා යනවා. ඒකට ගවේ එතන ඒ තැන්වලට තත්ත චතුක්කුණ්ඩිකෝ උපසංකම. උන්වහන්සේ සතර ගාතයෙන් යනවා. ඒ කියන්නේ චතුක්කුණ්ඩිකෝ කියන්නේ චතුක්කුණ්ඩිකෝ උපසංකමිත්වා සතර ගාතයෙන් ගොස් යානිකානි වච්චකානං තරුණකානං දීනුපකානං ගෝමයාන ඒ කියන්නේ තරුණ කියන්නේ බොහොම කුඩා කුඩා මේ කිරි බොන ඒ වස්සන් අන්න ඒ වස්සන් තාමි ගෝම ගෝම ගෝමයාන උන්ගේ ගොම ගෝමයානි තානි සුදං ආහාරේ එය ආහාර කොට ගන්නවා ඒ ගොම ඒ තරුණ වස්සන්ගේ ගොම වළඳනවා. යාවකීවං චමේ සාරිපුත්ත සකං මුත්තකරීසං අපරියාදින්නම් කෝති. සකං ඒව සුදං මුත්තකරීසං ආහාර. තමන් වහන්සේගේ මල මුත්‍රය යම්තා පැවතුනිද ඒවාද ආහාර කොට දකින්න. ඒවාද ආහාර ඉතින් ඒ ඒ කාලෙදී එහෙම ඒ කාලේ විතරක් නෙමෙයි. වර්තමානයේදී මේ පිළිතුරු දන්නේ නැද්ද දන්නේ නැහැ. ඉන්දියාවේ හිටියනේ. අර ඉන්දියාවේ හිටිය පසු කාලෙක අගමැති. ඈ ඒ අගමැති තමන්ගේම මුත්‍ර ඔව් දීමට පාවිච්චි කළා. ඒ ඒ කාලේ සිටම පිළිගත්ත එකක්. වෛද්‍ය ශාස්ත්‍රයේ නම් තියෙනවා ඔය සර්ප වෙදකමේ නම් තියෙනවානේ මුත්‍ර අසුචි හැම දීමේ වෙදකම සකං මුත්තකරී සං අපරියාබින්නම් හෝති සකං ඒව සුදං මුත්තකරී සං ආහාර ඉදං සුමේ සාරිපුත්ත මහා විකට භෝජනස්මින් හෝති අන්න ඒකට තමයි මහන්සි වදාලේ මහා විකට භෝජනය මහා විකට භෝජනස්මි සෝකවහං සාරිපුත්ත අඤ්‍යතරං භින්තුනිකං වනසණ්ඩං අජ්ජෝගාහිත්වා විහරාමි ඒ මම සාරිපුත්‍රය එක්තරා භින්තුනික වනසණ්ඩං බොහොම බියගෙන දෙන අතුල්වන්නෙකුට මහත් බියගෙන දෙන වන ප්‍රදේශයකට ඇතුළුව වාසය කෙළෙමි. තත්‍රාසුදං සාරිපුත්ත භින්සනකස්ස වනසණ්ඩස්ස බිහිසනක තස්මින් හෝති. ඒ බියගෙන දෙන වණෙහි ඊටමත් කෙනෙක් බියටපත් වන තැනවිය. යෝකෝචි අවීත රාගෝ තං වනසණ්ඩං පවිසති යේබුහියේන ලෝමානි හංසං යම් කිසි අවීත රාගී පුද්ගලයෙකු අවීත රාගී කියන්නේ රහත් වූ රහත් වූ කෙනෙකු ඒ වනකණ්ඩයට වනයේට පිරිසේද යේබුයේම ලෝමානිහංසං බොහෝ සෙයින් එතෙමේගේ ලොමු දැහැ ගනී. ඒ කියන්නේ බියටපත් වෙනවා. සෝකෝ අහං සාරිපුත්ත යාතා රත්තියෝ සීතා හේමන්තිකා අන්තරත්තිකා හිමපාත සමය සාරිපුත්‍රයේ මම යම් රාත්‍රියේහි රත්තියෝ රාත්‍රී වල රැ සීතා සීතල හේමන්තිකා අන්තරට්ටිකා අන්තරට්ටිකා හිමපාත සමය. මේ හේමන්තයේ ඍතුවේ මේ හිමපාත සමය කියන්නේ හිම වැටෙන කාලයයි. තත්තා රූපාසු රත්ති රත්තින් අභෝකාශයේ විරහ. ඉතින් ඒ සීතල කාලයේදී හිම වැටෙන රාත්‍රී වල උන්වහන්සේ එලිමහනෙහිම රාත්‍රී කාලය ගත කරා. රත්තිසු රත්ත්‍ින් අභෝකාශයේ විරහ. දිවා වනසම් දවල් කාලෙහි වනපදිසෙයි. ඉතින් වනපදිසෙයි ගස් එහෙම තිබෙනවානේ. රාත්‍රියේහි අභෝකාශය. يعني ගස් එහෙම නැති නැත්නම් අඩු එහෙම එලිමහනේ. අපිස්සුමන් සාරි ගිම්මහනේ පච්චිමේ මාසේ දිවා අභෝකාශයේ විරාම. වගේම ගිම්හාන සමය ග්‍රීෂ්ම ඍතුවේහි අන්තිම මාසයේදී දවල් කාලයේ අභෝකාශයේ එලිමහනේ රාත්‍රිං වන සම්ලේ රාත්‍රී කාලෙහි වන පෙමිසෙහි අපිස්සුමං සාරිපුත්ත අයන් අනච්චරිය ගාථා ප්‍රතිභාති කුබ්බේ අසුත පුබ්බා එකල්හි සාරිපුත්‍රය මට මේ අනච්චරිය ගාථා ප්‍රතිභාති කුබ්බේ අසුත කුබ්බා තමන් වහන්සේ පෙර නොයසු විරු මේ ගාථාව වැටහුණා කියුණා සෝ තත්තෝ සෝ සින්නෝ චේව ඒකෝ භින්සමකේ වනේ නග්ගෝන මග්ග නචද්දි මාසීන ඒසන පසුතෝ මුනි සෝ තත්තෝ සෝ සින්නෝ චේව ඒකෝ භින්තන කේවම් ඔගේ කොහොමද කියලා තියෙන බලන්න සුද්ධිය සරීමේ යෙදුණු මුනි වූ මම විශ්මයේ අතිශයෙන් ප්‍රවේ හිමයෙන් උදාප්තිකේ යේසුන වූ වනේ එකනා වූයේ නන්න වූයේද දින්න වෙත වේ ඒ වහන්සේ යමක් ඉස්සන් ඒතනා පසුතෝ කි ඒසනා පසුතෝ කියන මේ කාරණය පිළිබඳව උන්වහන්සේ පසු කලෙක බුදු වුණාට පස්සේ දේශනා කළා. තමන් වහන්සේගේ සෙවීම ගැන දේශනා කළානේ. උන්වහන්සේ මේ සෙව්වේ දැන් උන්වහන්සේ මේ අබිනිෂ්ක්‍රමණය කරලා කරලා සොයාගියේ නිවනමනේ නිවනමයි සෙව්වේ. ඒ නිවනම සොයන කාලයේදී තමයි උන්වහන්සේට කිං කුසල ගවේෂී කියන කුසල් නම් කවරේ එතන කුසල් කියන එකකින් අදහස් කරන්නේ මේ සාංකාරික දුකෙන් නිදහස්ව ලබන නිවන සඳහා කළ යුතු යමක් වේ නම් ඒවා කුසල් ඒ ඒ නිවන සොයා ගියේ ගමනයි කිං කුසල කවේ. එහෙම තමයි අර්ය පරිේෂණ විදිහට උන්වහන්සේ පසුකලක වදාළා. ආර්ය පරිේෂණ උතුම් සවීම. ඒ උතුම් සවීමයි උතුම් නාම සවීමයි කියලා සවීම් දෙක. දැන් මේ උන්වහන්සේගේ සවීම මේ පවිද්දාන් දෙවිධයක පිළිවෙත් අනුගමනය කළා එකක් මේ අත්තිකිල මථානුയോഗය. මේ අත්තිකිල මථානුയോഗෙහි තමන් වහන්සේ යෙදුණු හැටි මේ දක්වන්නේ. අත්තිකිල මථානුയോഗය. අනේක කාමසුඛල්ලිකානුയോഗය. නොහොසේ කාමසුඛල්ලිකානුയോഗයට වැටුනේ නැහැ. ඒ අබිනිෂ්ක්‍රමණයෙන් පස් අබිනිෂ්ක්‍රමණයෙන් පසු මහන්සේ සිදු කළේම අත්තිකිලය. අත්තිකිල මථානුയോഗය. ශරීරයට දැඩිසේ දුක් දුන්නා. උන්වහන්සේගේ කාමසුඛල්ලිකාන යෝගයේ කියන ඒ පැවතුම තිබුණේ ගිහිගේ වාසය කර. ගිහිගේ වාසය කරද්දී අත්ති කාමසුඛල්ලිකාන පැවිද්දෙහිදී අනුගමනය කළේ අත්තිකිල මතානි. දැන් එහෙම උන්වහන්සේ සිදු කළා ඇතැම් පැවිද්දන් අතර සිටියා. වැරදි දෘෂ්ටිගත අය. ඒ අය සලකපු හැටියට මේ මේ ජීවිතයේදී හොඳ හැටි කාලා බීලා සැපසේ ජීවත් වීම මෙලොවදීම නිවන් ලැබීමයි කියලා සැලකෙනවා. ඊට ධම්ම නිබ්බානවාදී මෙහිමයි සැලකෙන්නේ. ඉතින් එහෙම පිළිගත් අය ඒකට කාලා බීලා සතුට වෙලා එහෙම පිරිසිදුනානේ. ඒ ශ්‍රමණයන් අතර වර්තමානයේදී එවන්දන් සිටිනවා. ඒ කාම සුඛල්ලි කාමී අත්තකිල මතානුയോഗයේ අනිත් වැරදි පැත්ත. මේ මේ සියල්ලම කලේ කුමටද මොන බලාපොරොත්තු වෙන්නේ? මේ ඒසතා ඒසනා පසුතෝ මුනි මේ මේ හැම දෙයක්ම සිදු කළේ මේ තමන් වහන්සේ සොයන දේ ලබා ගැනීම සඳහා. ඒ සෙවියෙත් නග්නව නග්නව කියන්නේ වස්ත්‍ර නැතිව. දෙවි වස්ත්‍ර නැතිව අපි ගනිමු වස්ත්‍රයක් තිබුණා සීතල කාලෙකදී සීත සමයේදී මිනිසුන් තමන් ස්වභාව වශයෙන් සාමාන්‍යයෙන් අඳින වස්ත්‍ර ප්‍රමාණවත් නොවන නිසා ඒ සීතලය දුරු කිරීමට හේතු වන රෝසු එහෙම වස්ත්‍ර අඳිනවා. එහෙම තිබියදී උන්වහන්සේ සීත කාලය ගත කළ නග්නව ඉතින් ඒ උෂ්ණය ඇති කර ගැනීම සඳහා යම සොයා ගියෙත් නෑ ගින්නක් කියනවා. එහෙම ගිනි තිබෙන කෙනෙක්. වාසයේ කෙනෙක් ගියකරු දින්සනක වනේ සෝකෝ අහං සාරිපුත්ත සුසාවේ සියං කප්පේවි චවට්ටිකානි උපදාය ඒ මම සාරිපුත්‍රය ඊළඟට මහන්සි දක්වනවා සුසානෙහි සොහොනෙහි ඉතින් එකල තිබුණා අමුසෝහණ කියලා. අමුසෝ. අමුසෝහණය කියන්නේ ගිහින් දාන. දවනවා නෙවෙයි. සෝහණේ දාලා එනවා. ඉතින් ඒකනේ අර ඒ සෝහන් පිළිබඳව තමයි එන්නේ අර සීවතික පබ්බෙහි එන්නේ. ඒකාහ මතං වා දීහ මතං වා තීහ මතං වා එහෙම එන්නේ ඒ සීවතිකය කියන්නේ අමුසෝහණනේ. ඒ අමුසොහනේ දමපු මල සිරුරක් තියෙනවා. ඉතින් ඒකේ කාකේහි කජ්ජමානං කුලලේහි කජ්ජමානං සුපානේහි කජ්ජමානං විවිධේයිවා පානක ජාතේහි කජ්ජමාන කියලා හිමෙන්නේ. ඒ සතුන් කන කන. එහෙම සතුන්ට කෑමටම තමයි දාන්නේ. ඉතින් උන්වහන්සේ වදාරන සොහනේ සෙයයන් කප්පේ සොහනේ නිදනවා. සෙයයන් කප්පේ මේ චවට්ටිකාදී උපදාය. චවට්ටිකා කියන්නේ මිනි ඇට. මිනි ඇට උපදාය. ඊළඟ අපිසුමන් සාරිපුත්ත ගාමණ්ඩලා උපසංකම්පිකා ඔට්ටු භන්තිපි ඕමුත්තෙන් තිපි පංසුකේනපි ඕකිරන්ති ඕකිරන්ති කන්න සෝතේසුපි සලාකම් පවේසෙන්ති ඒ ඒ ගම්වල වාසය කරන කොල්ලෝ ඇවිත් ඔට්ටු භන්තිති ඕමුත්තෙන්තිති පංසුකේනිති ඕකිරම් මොනවා මේ ඔට්ටු භක්ති කියන්නේ ඕම් ඔට්ට ඔට්ට භක්ති කෙල ඈ මුත්‍ර කෙල මුත්‍ර පස් මේවා තමන් වහන්සේගේ ඇඟට දාන. ඕකිර. කන්න සෝතේසු කි සලාකම් පවේසු. මේ කන් සිදුරු වලට කූරු ගහ. සලාකම් පවේසු. නකෝ පනාහං සාරිපුත්ත අභිජානාං තේසු පාපකම් සිත්තං උපාදේ. සාරිපුත්‍රය ඔවුන් කෙරෙහි මට පාප සිතිවිල්ලක් උපන්නයි කියලා. මේ උපන්නයි මුදන්නේ කියන්නේ උපන්නේ නැති කියන. ඒ ඔක්කොම ඉවසුවම ඒක. ඉදම්සු මේ සාරිපුත්ත උපේක්ඛා විහාරස්මි මේ තමා සාරිපුත්‍රය තමන් තමන් වහන්සේගේ උපේක්ෂා විහරණය. උපේක්ෂාව. උපේක්ෂාව කියන්නේ මධ්‍යස්ථ බවනේ. තමන්ට සලකන්න වුන් කෙරෙහි තමන්ට විරුද්ධව කටයුතු කරන වුන් කෙරෙහි එක සමානව මධ්‍යස්ත වීමයි. ඒ මධ්‍යස්ත බව ප්‍රජනී කරපු හැටි මහන්සි වදාළ. සම්තිකෝපන සාරිපුත්ත ඒකේ සමන බ්‍රාහ්මනා එවං වාදිනෝ එවං දික්ඛිනෝ ආහාරේන සුද්ධීති තේව මාහංසු. සාරිපුත්‍රයේ ඇතම් සමන බ්‍රාහ්මණයෝ සිටිනවා. මෙබඳු වාදයක් තු මෙබඳු දෘෂ්ටියක් තු ඔවුන් කියන්නේ ආහාරයෙන් සුද්ධි ආහාරයෙන් ඒ පිරිසිදු බව සිදු වේ තේ ඒවමාහංසු ඔව්හු විසේ කියම් කෝලේහි යාපේ මාති තේ කෝලම්පිකා දනු ඒ කෝල කියලා කියන්නේ මේ කොල්ලු කොල්ලු වලින් යැපෙමයි කියා ඔවුන් කොල්ලු තමයි කාබන් කෝල චුන්නම්පි කාදම් ඒ කොල්ලු පිටි ය කෝලෝ ද කම්පි ඉවම් ඒ කොල්ලු වල යුෂ නැත්තම් වතුර ද බොටි අනේක විහිතම්පි කෝල විකතින් පරිභුංජන ඒ කොල්ලු වලින් කරන ලද නොඑක් ආකාර දේවල් පරිහරණය කරන කියන්නේ ආහාර වශයෙන් ගන්න. මේ කොණ්ඩු වලින් ඕන දෙයක් කරතේ සම්බන්ධ පුළුවන්, උයන්ද පුළුවන්. මේ විදිහේ ඒකයි මේ විකප්පින් කිව්වේ ඒකයි. මේ විදිහේ විකෘතීන් කියන එකනේ. අභිජානානිකෝපනාහ විසාරිපුත්ත ඒකං ජීව කෝලං ආහාරං ආහාර. සාරිපුත්‍රය ධම්මි කියන්නේ තමන් වහන්සේට ඉති හොඳටම මතක කාරණයක් ගැන මේ කියන්නේ. එක කොල්ලු වැටේ කියන්නේ දවස ගෙව්වා. ආහාරන ආහාර. සියාකෝපනතේ සාරිපුත්තේව මස්ස. සාරිපුත්‍රයේ ඔබට එහෙම කියන විට මෙසේ සිතන්නේද? මහා නුනතේ සමයේ තියෙන සමයේන කෝලුවා හොස්. ඒ කාලයේදී කොල්ලු ඇටයක් බොහොම ලොකු එකක් වන්නට ඇතේ කියලා. ඒ කාලේදී කොල්ලු ඇටයක් බොහොම ලොකු එකක් මෙන්නට ඇතේ කියා ඔබට සිතේද සාරිපුත්‍ර නකෝ කනේ සංසාරිකුත් එවං දත්තබ්බං සාරිපුත්‍ර එසේ නොදත යුතුය තදාපි ඒත පරමෝ ඒව කූලෝ අහෝස්ති එකල්හිද මේ දැන් වගේම තමයි කොල්ලු ඇටයක තරම සියතාපි ඒතරහි සියතාපි ඒතරහි කියන්නේ මේ යම්සේ එය දැන්ද ඒතරහි කියන්නේ දැන් කියන එකනේ දැන් මේ කොළු වැටයක තරම තමයි ඒ කාලේ කොළු වැටය. තස්සමයි යන සාරිපුත්ත ඒකං ඒව කොලං ආහාරං ආහාරයතු. ඒ එකයි සාරිපුත්‍රය එකම කොළු වැටයකින් ජීවත් වන විට අදිමත්ත කතිමානං පත්තෝ කායෝ හෝති අදි අදිමාත් භෝම මේ යන්නේ කුෂ භවතපත් ශරීරයක් විය කියන්නේ අදිමත්ත කතිමාන එහෙම නේද කියන්නේ අදිමත්ත කතිමානං පත්තෝ කායෝ හෝති සයතාපි නාම ආසීතික පබ්බානිවා කාල පබ්බානිවා ඒව මස්සු මේ අංගපච්ඡංගානි භවಂತಿ කායේව පහාර්තාය සියථාපි නාම ආසීතික පබ්බානිවා කාල පබ්බානිවා ඒක කොහොමද කියලා තියෙනවා ඒ ඒව මේ වස්තුමේ අංග පච්චංගාන. ඒ කියන්නේ අංග ප්‍රත්‍යංගයන්ගේ හැටි. කළුවල් කියන ඒවා දන්නවනේ. අන්න ඒ වගේ උණයි කියනවා ශරීරය. තමන් වහන්සේගේ ශරීරය. කියන්නේ ශරීරය ඊටාම ත්‍රිස වුණා. කෙට්ටු වුණා. ඒව මේ වස්තුමේ අංග පච්චංගාන පච්චංගානි භවಂತಿ කායේ වපහාරතාය. ඒ කියන්නේ මේ ආහාර මඳ කිරීම හේතු කොටගෙන කයට වැදුණු ඒ ප්‍රහාරයෙන් මේ තරම් කෘෂ වුණා. සේයතාපි නාම ඔට්ඨපදං. ඒව මේ වස්තු මේ ආනිසදං කෝති. ඔට්ඨපදං කියේ කොටුවෙකුගේ පය. කොටුවෙකුගේ පය. යම්සේද ඒව මස්මේ ආනිසදන්තු. ඒ වගේ විය සමන් වහන්සේගේ සත්තම් පෙදෙස ආනිසදේ කියන්නේ ඒකනේ. ආනිසද. කායේ කායේ කායේව පහරතාය. සියතාපි නාම වට්ඨනාවලි ඒවමස්මේ පිට්ටි කණ්ඨකෝ උන්නතාවනතෝ හෝති කායේව පහරතාය. ඒ වට්ටනා බලි හරියට මේ යම්කිසි ඇට වැලක් වගේ සමන් වහන්සේගේ ඒ පිට්ටි කණ්ඨක පිට්ටි කණ්ඨක කියන්නේ කුඳු ඇට පෙළ පිට්ටි කණ්ඨකෝ උන්නතාවනතු උන්නත අවනත උන්නතාවනත කියන්නේ උඩට යනවා යට යනවා ඒ වගේ නිකන් එහෙම පැවතුන ශ්‍රියතාපි නාම ජරසාලාය ගෝපානස්සියෝ ඕලුග්ගවිලුග්ගා භවಂತಿ ඒව මේ වස්තු මේ පාසුට්ටියෝ ඕලුග්ගවිලුග්ගා භවಂತಿ සායේව පහාරසාය යම්සේනම් ගෝපානස් ජරසාලාය ජරසාලාය කියන්නේ දිරු ශාලාවක දිරු ගේක ගෝපානස්සී කියන්නේ අර ගුණස්ව කියලා කියන්නේ ඒ ප්‍රේ මේ මේවනේ ඈ ඔය පරාල වගේ ඒ වගේ ඕලුග්ග විලුග්ගා භවಂತಿ ඒවා පිටි පිළිවෙලකට නැන්නේ අන්න ඒ වගේය ඒව මේ වසුමේ පාසුට්ටියෝ ඕලුග්ග විලුග්ගා භවಂತಿ පාසුට්ටියෝ කියන්නේ පාසුට්ටියෝ ඕලුග්ග විලුග්ගා භවಂತಿ තායේව පහාරතාය පාසුට්ටියෝ මේ ඉලෑට පාසුත්‍ය ඉලෑට ඉලෑට ඒ වගේ ඒක ඕලුග්ග විලුග්ගා භවන් සියථාපි නාම ගම්භීරේ උදපානේ උදකතරකා ගම්භීරගතා ඔක්කායිකා දිස්සන්ති ඒවමස් මේ වස්තුදී අකිකූපේසු අකිතාරකා ගම්භීරගත කායික ඉස්සන් ඒ ජඹුරු ජලයේ භාජනයේ ගම්භීරේ උදපා උදක තාරකා ගම්භීරගත කායික ඉස්සන් කියන්නේ ජලයේ තෙනෙන කරු නේද කරුනේ ඇස් ඒ ඇස් ගිලිලා තියෙන හැටි කියන්නේ උපහාරවලින් යොමුට ගියා වූ සතුට දීසියා වූ දැක්කා. <laughs> ඒ කියන්නේ දැන් භාජනයක වතුර තියෙනවා. ඒ වතුර තියෙන භාජනයක උදකතරකා කියන්නේ ජලයේ පිරෙන තරු යට යටට තියෙනවනේ. ඒ වගේ Taman වහන්සේගේ ඇස් ඒ ඇස ඒ තරම් ගිලිලා තිබෙන බව දැක්වීමටයි උපමාවෙන් පෙන්වන්නේ. ඒ මේවත් මේ අකිකූපේ අකිකූපය කියන්නේ අකිකූපය කියන්නේ ඇස් ඇස් ගුල නැත්තම් ඇස් ඒ සිදුර අකිකූපේසු අක්කිතාරකා ගම්භීරගතා කායිකාදස්ස සයථාපි නාම චිත්තකාලාබු ආමකච්චින්නු වාතාතපේන සම්පුටිතෝ හෝති සම්මිලාප ඒව මේ වස්තු මේ සීසච්ඡවි සම්පුටිතා හෝති සම්මිලාතා තායේව පහාරතා ඒ කියන්නේ චිත්තකාලාභූ කියන්නේ මේ ලබු කියලා තියෙන්නේ ඒ චිත්ත ලබු කියන්නේ ඒක ආමකච්චින්නෝ කියන්නේ අමු කාලෙහිදීම කපල දැම්මේ ආමකච්චින්නෝ වාතා තපේන සම්පුඨිතෝ වාතේන් හා ඒ කියන්නේ වාතේනු ආතපේ කියන්නේ අවුවෙනු අවුවෙනු මේ ස්පර්ශ කරන ලද්දේ. කියන්නේ අවුරස්මයේ වදිනවා, වාතයේ වදිනවා. සම්පුටිතෝ හෝති සම්මිලාප. එහෙම වුණාම එය නැලවිලා යනවා. සම්මිලාපෝ ඒවමයේ වස්සු මේ සීසච්ඡක්. ඒ වගේම විය තමන් වහන්සේගේ හිසේ සම සීසච්ඡවි. සම සම්පුටිතා හෝති සම්මිලාතා තායේව පහාරතා සෝකෝ අහං සාරිපුත්ත උදරච්ඡවින් පරමසිස්සාමීති පරිමසිස්සාමීති පිට්ටිකණ්ඨකං ඒව පටිග්ගන්හාමි ඒ මම සාරිපුත්‍රය බඩේ උදරච්ඡවි උදර උදර සිවිය පිරිමදින් නෙමෙයි කියා අල්ලන විට පිට්ටිකණ්ඨකං ඒව පරිග්ගන්හාමි පිටකටුව තමන් වහන්සේට අසු වෙනවා පිටිකන්තකම් පරිණාසුස්සාමීති. ඒ පිටකටුව කියන එය අල්මයි කියලා මේ කරනකොට උදර සිවිය අසු වෙනවා. පරිමසිස්සා උදරච්චවින්නේව පටිච්ච පරිග්ගම්හා යාවසුනේ සාරිපුත්ත උදරච්චවි පිටිකන්තකං අල්ලීනා හෝති තායේව පහාරත ඒ උදර සිවිය පිටකටුෙහි අල්ලීනාහෝති අල්ලීනාහෝති කියන්නේ ඇලුනේ වෙයි කියන කායවප්පහාරක සෝකවහම සාරිපුත්ත වච්ඡං වා මුත්තං වා කරිස්සාමීති තත්තේව අවකුජ්ජෝ පපතාවි කායවප්පහාරකාය ඒ මම සාරිපුත්‍රය වර්චස් කිරීමට හෝ මුත්‍ර කිරීමට හෝ කරිස්සාමීති එහෙම කරන කිරීමට මේ කරන අවස්ථාවවලදී ඒ සඳහා ඒ ක්‍රියාවෙහි යෙදෙන්නට වෑයම් කරන අවස්ථාවේදී තත්තේව අවකුජ්ජෝ පපතා එවිට මුණින් අතට වැටෙනවා තායවත් පහරත ශෝකවහං සාරිපුත්ත තමේව කායං අස්සාසෙන්තෝ පාරිනා ගත්තානි අනෝමච්ඡාන තස්සමයං සාරිපුත්ත පාරිනා ගත්තානි අනෝමච්ඡසෝ පූති මූලානි ලෝමානි කායස්මා පතන්ති කායේව පහරකාය. එහෙම ඉබඳු අවස්ථාවවලදී තමේව කායන් අස්සාසෙන්තු මේ ශරීරය නිකන් ශරීරයට ආශ්‍රසිරලක් දීම සඳහා තියෙන වේදනාව ආදී නැති කර ගැනීම සඳහා එහෙම අත ගන්න විට පාරිනා ගත්තානම් අනෝපජ්ජා අනෝමජ්ජාමි තස්ස මයිහං සාරිපුත්‍රය එවිට සාරිපුත්‍රය පානිනා ගත්තානි අනුමජ්ජතු අතින් ශරීරය එහෙම මේ පිරිමදින අවස්ථාවේදී පූති මූලානි ලෝමානි කායස්මා පතන් කුණු මුල් ඇති ප්‍රෝමයෝ ශරීරයෙන් ගිලිහි වැටෙන. ඒ කියන්නේ අපේ ගන්නකොට මම ගැලවිලා වැටෙන. සම්තිකෝ මේ කෝපන සාරිපුත්තේ ඒකේ සමන භාත්මනා එවං වාදිනෝ එවං වික්ඛිනෝ ආහාරේ නිසුද්ධි ඒ වගේම සාරිපුත්‍රය ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණී මෙබඳු වාද මෙබඳු දෘෂ්ටි ඇත්තාහු වෙත් ආහාරයෙන් සුද්ධිය වේයයි කියා. තේ ඒවමාහංසෝ ඔහු මෙසේ කියම් මුග්ගේහි ආපේම මුං ඇට වලින් යැපෙමු. තිලේහි ආපේම තල වලින් යැපෙමු. තණ්ඩුලේහි ආපේම සහල් වලින් යැපෙමු. තේ තණ්ඩුලම් තිකාදන්ති. ඔහු ඉතින් අර අර අනිත් කියපු ඒවත් එහෙම මුගේයි මුං යට කනවා. තල කනවා. සහල් කනවා. තණ්ඩුල චුම්නම්පිකා ධම්ම. අර කියන ලද ඒ මුං යට ආදී ඒවායේ ඒ විදිය සුණු වෙන කුඩු. ඒවාද තණ්ඩුලම් තණ්ඩුලෝද කම්පි පිවම්. ඒ සහල් වල ජලයේද බොනවා. අනේක විහිතම්පි තණ්ඩුල විකතින් පරිබින්දම්පි සහල් වලින් කරන ලද නොයේ විකෘතිම් පරිභෝග කරනවා. අභිජානාමිකෝ පනාහිංසාරිකුත්ත ඒකං ඒව තණ්ඩුලං ආහාරං ආහරිතං. ඉතින් මේක අර අනිත් ඒවටත් ගලපන්න. එක මුං ඇටයකින් උන්වහන්සේ ජීවත්. එක තල ඇටයකින් ජීවත්. එක සහල් ඇටයකින්. කියන්නේ දවස ගත කළේ එක සහල් ඇටයකින්. ඒ තණ්ඩුලං ආහාරං ආහරිතං. ශියාකෝපන සාරිපුත්තේවමස් මහා නුවණ තියෙන සමයේ සම්බුදු අපෝස් සාරිපුත්‍රය ඔබට මෙසේ සිතෙන්නේද මේ සම්බුලේ විතරක් නෙමෙයි අර අනිත් ඒවාත් එහෙමයි මුං ඇටේ එකල මුං ඇටේ දැනට වඩා ලොකු එකක් කියලා හිතෙනවා එකල තල ඇටේ දැනට වඩා ලොකු එකක් කියලා එකල සහල් ඇටේ දැනට වඩා ලොකු එකක් එසේ නොසිතන්න දැනුත් එදා වගේම තමයි දැනුත් නැත්නම් දැන් වගේම තමයි එදා තිබුණු සහල් රැටයක්. සියතා පියතරයි පස්සමයන් සාරිපුත්තේ ඒකන් ඒව තණ්ඩුලන් ආහාරං ආහාරයතු අධිමත්ත කසිමානං පත්තෝ කායෝ හෝති සියතාපි නාම ආසීතික පබ්බානි කාල කාල පබ්බානිවා ඒව මේ වස්තු මේ අංගපච්ඡංගානි භවಂತಿ තායේව පහාරයි අර කලින් කියන ලද ශරීර ස්වභාවයන් එලෙසම මහන්සි නැවතත් වදාරනවා කාලපක ඒව මේ වසුමේ අංග පච්චංගානි භවಂತಿ තායේව පහාරතාය සේයථාපි උත්නාම උත්තපදං ඒව මේ වසුමේ ආනිසදං හෝති ඔටු කියක් වැන්නේ මගේ සත්තම් පෙදෙස ආනිසද පෙදේශ කායේව තායේව පහාරත සේයථාපි නාම වට්ටනාවලි ඒව මේ වසුමේ පිටිකන්තකෝ උන්නතාවනතෝ හෝති තායේව පහාරතාය සේයථාපි නාම ජරසාලාය ගෝපාමස්සීවෝ ඕලුබ්බ විලුද්ධා භවಂತಿ එවනේ වස්සුනේ පාසුත්තියෝ ඕලුබ්බ විලුද්ධා භවಂತಿ කායව පහාරතාය සියථාපිනාම ගම්භීරේ උදපානේ උදකතාරකා ගම්භීරගතා උකායිකා දිස්සන්ති එවනේ වස්සුනේ අතිකූපේසු අකිතාරකා ගම්භීරගතා උකායිකා දිස්සන්ති කායව පහාරතාය සියථාපිනාම චිත්තකාලාභ ආමකච්චින්නෝ වාතාපකේන සම්පුටිතෝ හෝති සම්ලාතු එවමි වසමි සී සච්චවි සම්පුටිතා හෝති සම්මිලාසා තායරපහාරතා සෝකෝහං සාරිපුත්ත උදරච්චවින් පරිමසිස්සාමීති පිට්ටි කණ්ඨකම් යේව පරිග්ගන්හාමි පිට්ටි කණ්ඨකම් පරිමසිස්සාමීති උදරච්චවින් දේව පරිග්ගන්හාමි යාවස්සු විසාරිපුත්ත උදරච්චවි පිට්ටි කණ්ඨකම් අල්ලීනා හෝ තායරපහාරතා සෝකෝහං සාරිපුත්ත වච්ඡං වා මුත්තං වා කරිස්සාමීති තත්තේව අවකුජ්ජෝ පපතාමි තායේව පහාරතාය සෝකෝහං සාරිපුත්ත තමේව කායනස්සාසෙන්තෝ පාදිනා ගත්තානි අනුමජ්ජාමි තස්සම යම් සාරිපුත්ත පාදිනා ගත්තානි අනුමජ්ජතෝ පූති මූලානි ලෝමානි කායස්මා පතම්ති කායව පහරතා අර කලින් කී විදිහටම උන්වහන්සේ මේ එක එකක් පිළිබඳවම වදාළා මේ මුං ඇට කල මේ සහල් කියන මේවා එක එක වළඳ දපු හැටි ඒ කාලේදී තමන් වහන්සේගේ ශරීරයට ඇති වූ ඒ මහත් පීඩාව පිළිබඳව උන්වහන්සේ වදාළ ඒ විදිහට තායතිකෝ අහං සාරිපුත්ත ඉරියාය තාය පටිපදාය තාය දුක්ඛරකාරිකාය නාජ්‍ය ගමං උත්තරී මනුස්ස ධම්මා අලමරිය ඥාන දර්ශන විශේෂං ඒ කියන ලද පැවැත්මේ ඒ ප්‍රතිපදාව ඒ දුෂ්කර ක්‍රියාවේ නාජ්‍ය ගමං නොපැමිණුනෙමු උත්තරින් මනුස්ස ධම්මා ඒ උත්තරී මනුෂ්‍ය ධර්මයන්ට අලමරිය ඥාන දර්ශන විශේෂයි. ඒ ආර්ය උතුම් ඥාන දර්ශන විශේෂයකට පැමිණීමේ නැත. සංකිස්ස හේතු. ඒට හේතු කවරේද? ඉනිස්සායේව අරියාය පඤ්ඤාය අනදිගමං. යායම් අරියා පඤ්ඤා අධිගතා අරියා නීයානිකා නීයාති තක්කරස්ස සම්මා දුක්ඛ කයාය. ඒ සංකිස්ස හේතු ඒට හේතු කවරේද? නිස්සායේව අරියාය පඤ්ඤාය අනදිගම. මේ ආර්ය වූ ප්‍රඥාවට නොපැමිණීම නිසයි. යායන් අරියා පඤ්ඤා අධිගතා අරියා නියානිකා නියාති තක්කරස්ස සම්මාදිකක්ඛය. යම් ඒ ආර්ය ප්‍රඥාවට පැමිණියේ වෙද්ද අරියා නියානිකා නියාති. ඒක නෛර්යානික බැවින් ඒ ආර්ය ඒ ප්‍රඥාව නෛර්යානික බැවින් නියාති නියාති කියන්නේ නික්මෙයි නැත්නම් නිදෙයි පැමිණෙයි කුමකද සක්කරස්ස සම්මා දුක්ඛයයි ඒ ආර්ය ප්‍රඥාවේ පිහිටා ඒ අනුව ක්‍රියා කරන්න හට සම්මා දුක්ඛයයි සියලු දුක් වලින් ක්ෂය වූ ක්ෂය වෙන ඒ නිවනට නැත්නම් අරහත්වයට පැමිණෙන්නේ සම්තිකෝපන සාරිපුත්ත ඒකේ සමනද්ධාක්ෂණ එවං වාදිනෝ එවං දික්ඛිනෝ සංසාරේන සිද්ධි ලෝකෙහි සාරිපුත්තේ ඇතැම් ශ්‍රමණක් භාක්මණියෝ සිකිනවා මෙබඳු වාදය බලන මෙබඳු දෘෂ්ටියක් ඇති සංසාරේන සුද්ධි සංසාරයෙන් සුද්ධිය වේවිත සංසාරයෙන් සුද්ධි කියන්නේ සසර සැරිසැරීමෙන්ම ඒ සුද්ධිය ලබන්නට ඕනේ ඒ හරියට මෙතනින් ටිකක් සුද්ධ වෙලා තව තැනකින් පිට සුද්ධි වඩා සුද්ධ වෙලා එහෙම සුද්ධිය ලබන සමහරු දැනුත් වෙන විදිහකින් ලිං හතකින් නාලා සුද්ධ වෙන අය සිටිනවා මේ ඉඳින් නෑම ටිකක් සුද්ධ වෙනවා ඊළඟ එකකින් නෑම ඊට වඩා සුද්ධ වෙනවා අන්න ඒ විදිහට නකෝපනසෝ සාරිපුත්ත සංසාරෝ සුලභ රූපෝ සාරිපුත්‍රයේ ඒ සංසාරයේ සුලභ යයි නොදනිමි නැත්නම් නොදක්කිමි යෝ මයා අසංසරිත පුබ්බෝ ඉවිනා දීඝේන අබ්ධුන අඤ්ඤත්‍ර සුද්ධා වාසේහි දේවෝ ඒ සුද්ධා වාසයයි වාසය කරන දෙවියන් කියන්නේ ඒ සුද්ධා වාසී භඥා අවිහාතත්ත සුදස්ස සුදස්සී අතනිත්‍ය කියන ඒ භ්‍රම ලෝක පහයි සුද්ධා වාස කියන්නේ ඒ සුද්ධාවාස පහේ සිටින අය අනාගාමීන් සහ රහතුන් මෙහිදී අනාගාමි වෙලා පංචම ධානලාභී කෙනෙකු සුද්ධාවාසෙහි උපදී. එහිදී අරහත් මාර්ගයත් අරහත් ඵලයත් ලබනවා. එවිට සුද්ධාවාසෙහි ලැබෙන්නේ පුද්ගලයන් වශයෙන් තුන්වෙනි අනාගාමි ඵලස්ත්‍යයක් අරහන් මාර්ගස්ත්‍යයක් අරහන් ඵලස්ත්‍යයක් එන තුන්වෙනි එතකොට පුද්ගලයෝ තුන්වෙනෙක් දක්වනවා පුද්ගලයන් 12 දෙනාගෙන් තුන්වෙනෙක් දැන් ඒ සුද්ධාවාස වලට යන්නේ අනාගාමී වූ බුදුරජාණන් වහන්සේ වදාරනවා සංසාරයෙන් සුද්ධිය වේනම්. ඒ කියන්නේ සතර සැරිසරල සැරිසරල සැරිසරලයි සුද්ධිය ලබන්නට තියෙන්නේ. එහෙමනම් තමන් වහන්සේ සුද්ධිය බොහොම ඉස්සර ලබලා තියෙන්නට ඕනේ. සංසාරයෙන්ම සුද්ධිය වෙනවා නම් මත්විසාද උන්වහන්සේ සසර නොවිසූ තනක් හැටියට දැක්විය හැකිවන්නේ සුද්ධාවාස පහ පමණයි. අනිත් කිසිදු තැනක තමන් වහන්සේ උපන්නේ නැtei කිය නැහැ කිය. ඒ කියන්නේ යෝ මයා අසංසරිත පුබ්බෝ. ඒ තැන්වල සැරිසරුවේ නැtei කියන්නට බෑ. ඒ තැන්වල සැරිසරු තියෙනවා. ඒ මේ දිග්ගේ දීගේ ඉමිනා දීගේන අඳුනා. මේ තරම් දීර්ඝ කාලයක්. මහන්සේ ඒ මේ බුද්ධකාරක ධර්මයන් නියත විවරණයෙන් පසු පිරු කාලයේ පමණක්ම දක්වනවා චතුරසංඛ්‍ය කල්පලක්ෂයක් තියෙනවා. ඉතින් ඊට పూర్වෙහි උන්වහන්සේ දුටු බුදුරජාණන් වහන්සේලා ගැන කියනවනේ පන්ලක්ෂ කොපමණද ගණනක් බුදුවරුන් වහන්සේ දැකලා තියෙනයි කියන්නේ. අර මනෝ ප්‍රනිධාන, කාය ප්‍රනිධා, වාක් ප්‍රනිධාන කියන මේවායේදී උන්වහන්සේ දැකපු බුදුවරු ගැන. ඉතින් ඉතින් ඒ තරම් දීර්ඝ කාලයක් සසර සැරිසරුවේ. සංසාරයේ සැරිසැරීමෙන් සුද්ධියක් වෙනවා නම් උන්වහන්සේ ඒ සුද්ධිය බොහොම ඉස්සර ලබන තියෙන්නට ලබන්නට ඒකයි උන්වහන්සේ වදාළේ ධනෙක් කියනවා සංසාරයේම සුද්ධි එහෙමනේ මක්ඛලි ගෝසාලනේ එහෙම කියන්නේ සංසාරයේම සුද්ධි අර මිනිසුන්ගේ සැප දුක්ඛය කියන මේවා හරියට ද්‍රෝණයකින් මැනලා වගේ කෙනෙක් කෙනාට තිබෙන්නේ ඉතින් කෙනේ ඒ Taman යමන් යා යුතු ඉපදිය යුතු ඒ තැන්වල ඉපදිලාම දුක් කෙලවර කරනවා මිසක Tamanගේ උත්සාහයෙන් ඊට කලින් දුක් කෙලවර කිරීමක් කාහටවත් නැත. ඒ නිසා මේ උපමා වශයෙන් කියන්නේ හරියට නූල් පන්දුවක් නූල් පන්දුවක් කඳු මුඳුනක සිට කොනක් අල්ලලා වීසිකලාම ඒ පන්දුවේ නූල් තිබෙන තුරු දිගහැරි දිගහැරි ගොස් අන්තිමට ඉවර වෙනවා වගේ ඒ විදිහටයි මේ සත්‍යයේ සංසාර ගමන. ඒ යා යුතු හැමතැනම ඉපදිලා ඉපදිලා ඉපදිලා විමුක්තියක් ලබනවා මිසක කෙනෙකුට ඊට කලින් ලබන්නට බැරිය. අනේ මේ සංසාරයෙන් සුද්ධිය ලබන හැටි කියන්නේ දෝනමිතේ සුඛ දුක්ඛේ නැති ආහායන වර්ධනේ කියලා කියනවා. දෝන ද්‍රෝණයකින් මැනලා වගේ එකිනෙක කෙනාට සැප දුක් කියන එක තියෙනවා. ඒක හරියට මේ තමන්ට මැනලා කියලා තියෙනවා. ඒක වැඩිවත් නෑ අඩුවක්. නැති ආහායන වර්ධනේ. ඒ නිසා තමන්ගේ ප්‍රතිපත්තියකින් මේ ලබන්නට තිබෙන දුක් අත්කරගෙන සැප වැඩි කරගෙන ඒ